පෙරවන් සරණයි හැම දිනාටම පසුගිය සති තුනක් මුළුල්ලේම අපි සාකච්ඡා කළේ පාරමිතා පිළිබඳ මූලික හැඳින්වීම පිළිබඳව තමයි අපි අවධානය යොමු කළේ. ඒ මොකද ඒ මොකද අපට එකවරම පාරමිතා පැහැදිලි කිරීමට ගියොත් එහි අවශ්‍යතාවය අපිට හරියට මනසට දැනිලා නැතිනම් ඒක ග්‍රහණය කරගන්නට අපහසු වෙන නිසා තමයි අපි සති තුනක් පමණම පාරමිතා කියන්නේ මොනවද ඒවා සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවය මොකක්ද ඒ වගේම පාරමිතා සහ බෝධිපාක්ෂික ධර්ම අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද ඒ වගේ මේ පාරමිතා පිරීමේදී අපි සැලකිලිමත් වේ යුතු අවධානය යොමු කළ යුතු කරුණු මොනවද මේ ආදී කාරණා අපි සති තුනක් මුළුල්ලේම කතා බහ කළා. අද දවසේ අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ දාන පාරමිතාව. ඒ පාරමිතා 10 පළවෙනි දාන පාරමිතාව පිළිබඳ කරුණු පැහැදිලි කිරීම ආරම්භ කරන්න අපි අද සූදානම් වෙන්නේ. පසුගිය සති දෙකක් පමණ අපිට ධර්ම සාකච්ඡාව කරගන්නට අවකාශ නැති වුණා. අත්‍යවශ්‍ය කටයුතු විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාගේ කටයුතු වලට සම්බන්ධ වෙන්නට සිදුවීම නිසා ඒ අනුව අද දවසේ මේ පාරමිතා පිළිබඳ දේශනා පෙළේ හතරවෙනි දේශනාව තමයි අද දවසේ අපි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. දාන පාරමිතාව කියලා කිව්වහම අපි කොයි කවුරුත් නිතර අහන නිතර පළපුරුදු කාරණයක්. නමුත් මේ සම්බන්ධව අපේ අවධානය යොමු කළ යුතු විවිධ පැති තියෙනවා. නිවැරදි මනෝභාවයේ ඇති වෙන ආකාරයෙන් අපි කොහොමද මේක පාරමිතාවක් හැටියට සම්පාදනය කරන්න කියන බව. ඇත්තටම මේ පාරමිතා කතාවේදී අපිට නොදන්න කාරණා නෙමෙයි අපි කතා කරන්නේ දන්නා කාරණාවලම අපි වඩාත් අවධානය යොමු කළ යුතු පැති පිළිබඳව තමයි අපි මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කරන්නේ. ප්‍රධාන වශයෙන්ම අපි නිතරම කියන දෙයක් තමයි නිවැරදිව අර්ථය දැනගෙන ඒ කටයුතු સિદ્ધ කරන්න පුළුවන් නම් තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. ප්‍රඥාව අවදි කරගෙන කරන කුසල ක්‍රියාව තමයි පාරමිතාවක් හැටියට නිවන් දකින්නට උපදිශ්‍රේ වෙන්නේ. ඒ නිසා මේ සෑම පාරමිතාවකදීම ඒ ප්‍රඥාව අවදි වෙන හැටියට අපේ මනස කොහොමද සැලසුම් කරගන්නේ කියන කාරණය අපට විශේෂයෙන් වැදගත් වෙනවා. එතකොට දාන පාරමිතාව කියනකොටම අපි හුඟක් දෙනකොට සිහිපත් වෙන්නේ වස්තු එහෙම නැත්නම් ආහාර පාන ඇඳුම් පැළඳුම් මිල මුදල්, ගෙවල් දොරවල් ඊළඟට බෙහෙත් හේත් ආදී කෙනෙකුට ජීවිතේ පහසුවෙන් පවත්වන්නට අවශ්‍ය ද්‍රව්‍යෝපකරණ තමයි ගොඩක් වෙලාවට දාන කියනකොට අපිට සිහිපත් වෙන්නේ. ඒනොත් වැඩිපුරම දාන කියනකොට ආහාර දාණය තමයි හුඟක් දෙනාට සිහියට එතකොට ධර්මයේ පාරමිතාවක් හැටියට කතා කරද්දී අපිට භෞතික වශයෙන් අපි දෙන්නේ මොනවද කියන එක නෙමෙයි වඩා වැදගත් වෙන්නේ අපේ මානසික தත්ත්වය කොතනද තියෙන්නේ කියන කාරණයයි. ඒ නිසා චර්යා පිටක අට කතාවේදී දාන පාරමිතාව පැහැදිලි කරනකොට දක්වන්නේ කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිතා අත්ූපකරණ පරිත්‍යාග චේතනා දාන පාරමිතා. මේ මහබෝසත්වරුන්ගේ දාන පාරමිතා විග්‍රහ කරනකොට අපි විශේෂයෙන් පහුගිය අවස්ථාවලත් කතා කළා කරුණාව සහ උපාය කෞශල්‍ය කියන මේ දෙකම ප්‍රධාන වෙනවා. ඉතින් අවශේෂ පාරමිතාවන් පුරන අයට කරුණාව ප්‍රධාන කාරණයක් නොවුනත් ඒ කරුණාව ඇති ඇති පමණට තමයි අපිට අපි පුහුණු කරන ගුණධර්මය සමාජයට හිතවාදීව අන්නයට යහපතක් වෙන හැටියට ඒ ගුණය ප්‍රගුණ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා කරුණාව කියන එක සෑම දිනාටම පුරුදු පුහුණු කළ යුතු ගුණයක් වෙනවා. මහබෝසත්වරුන්ගේ පාරමිතාවේ කරුණාව මූලික වෙනවා ප්‍රධාන කාරණයක් වෙනවා. මහා කරුණාව සහ මහා ප්‍රඥාව උන්වහන්සේලාගේ පාරමිතාවේ පදනම වෙන නිසා. එතකොට කරුණෝපාය කෝසල්ල කියලා කිව්වහම කරුණාව සහ උපාය කෞශල්‍ය පරිග්‍රහිතා කියලා කියන්නේ පරිපූර්ණව. එහෙම නැත්නම් ඒන් යුක්තව කියන අර්ථයයි. එතකොට උපාය කෞශල්‍ය කියන්නේ මොකක්ද කියන බව අපි පහුගිය දේශනවල නැවත නැවත කතා කළා මූලික පරමාර්ථය හඳුනාගෙන ඊට අදාළ සාධක මොනවද බාධක මොනවද ඒ අවස්ථාවෝචිතව බාධක මැඩපවත්වමින් සාධක මතු කරමින් අපි කොහොමද ඒ පරමාර්ථය තෙක් අපේ ගමන ඉදිරියට යන්නේ කියන ඒ උපායශීලී බව තමයි උපාය කෞශල්‍යය කියලා හඳුන්වන්නේ එතකොට මෙන්න මේ කියන ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය, උපාය කෞශල්‍ය කියන මේ කෞශල්‍යයන්ගෙන් යුක්තව අත්ූපකරණ පරිත්‍යාග චේතනා. Taman සම්තක වූ යමක් තව කෙනෙකුගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කිරීමේ චේතනා දාන පාරමිතා කියලා කියන්නේ. එතකොට වඩා වැදගත් වෙන්නේ මේ චේතනාවයි. අපේ අපේ ඇති අපේ හිතේ ඇති වෙන මානසික తত্ত্বය, මනෝභාවය. අපි ඒ ක්‍රියාවට මූලික වෙන්නේ කොහොමද කියන කාරණය. දැන් චේතනාව පිළිබඳව අපි පසුගිය අවස්ථාවල කතා බහ කළා. යම් යම් දේවල් දන්නවා නොදන්නවා කියන කාරණයට වඩා අපි ඒ අවස්ථාවේ අපේ කය, වචනය, සිත හසුරුවන්නට මූලික වෙන මානසික වේගය. එහෙම නැත්නම් ක්‍රියා සාධක බලය. දැන් Taman සන්තක වස්තුවක් අපි තව කෙනෙක් අතට දෙන්න අපේ අතපය ක්‍රියාත්මක වෙන්නට ඕනේ වස්තුව අපි දෑතින් අරගෙන අනිත් කෙනා වෙත පවරන්නට පරිත්‍යාග කරන්න. එහෙම නැත්නම් අපේ සන්තකව තිබුණු දේ අපේ ළඟින් අනිත් කෙනා වෙතට පමුණුවන්නට අපේ කය අපි හසුරවන්නට ඕනේ. එතකොට අන්න ඒ අවස්ථාවේ කය හසුරුවන ක්‍රියාවලිය මොන විදිහේ චේතනාවකින්ද සක්‍රිය කරන්නේ. ඒ අනුව තමයි අර අතපය හසුරුවලා අපි සන්තකදී අනෙක් කෙනා වෙත පැවරීම තුළ අපි ජනිත කරගන්නා මානසික తত্ত্বය කුසලයක්ද එහෙම නැත්නම් ඒක දාන ඒක පාරමිතාවක්ද එහෙම නැත්නම් ඒක වට්ටගාමිනී කුසලයක්ද කියලා තීරණය වෙනවා. දැන් වට්ටගාමිනී විවට්ටගාමිනී කියන වචන දෙක අපි දන්නවා වට්ටගාමිනී කියන්නේ සංසාරයේහි සැරිසරන්නට පමණක් උපකාර වෙන කුසල ක්‍රියාවක් විවට්ටගාමිනී කියලා කියනකොට අපට සංසාරයෙන් එතර වෙන්නට උපකාර වෙන කුසල ක්‍රියාවන් තමයි විවට්ටගාමිනීවත් පාරමිතා කියලා හඳුන්වන්නේ එතකොට දැන් අපි ඒ අවස්ථාවේ මූලික කරගන්නා චේතනාවේ ස්වභාවය අනුව තමයි ඒක මොන පැත්තටද ක්‍රියාත්මක වෙන්නේ කියලා තීරණය විශේෂයෙන් දානය කියලා කියන්නේ තමන් සහ අනුන් කියන දෙපිරිසම සම්බන්ධව කෙරෙන කුසල ක්‍රියාවක්. දැන් අපට අනෙකුත් පාරමිතාවලදී ප්‍රධාන වශයෙන්ම අපේ ඇතුළත එහෙම නැත්නම් අපේ ආධ්‍යාත්මය සම්බන්ධ කාරණා තමයි බහුලව තියෙන්නේ. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් සීල පාරමිතාව කියලා කිව්වහම ඒක ලෝකයට සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් සත්තු මරීමෙන් වැළකීම කියන එක ඒක තමන්ගේ මනස තුල ගොඩනගන්න පුළුවන් කාරණයක්. ඊට පස්සේ ඒ සතුන් කෙරෙහි කරුණා මෛත්‍රිය ඇති කර ගැනීම කියන එක තමන්ගේම මනස තුල ගොඩනගන්න පුළුවන් කාරණයක්. එතකොට ඒකට අන්‍ය සත්වයින් ඇත්තටම අපට හමු වෙනවද නැද්ද කියන එක එතරම් වැදගත් කාරණයක් නෙමෙයි අපේ මනසේ ගුණය මතු කරන්නේ. ඒක අන් අය අපිට මුණ ගැහෙන අවස්ථාවල තමයි අපිට ඒක උරගා බලන්නට පුළුවන් වෙන්නේ. නමුත් ඒක මානසිකව දියුණු කරන්නට පුළුවන් ගුණයක් වෙනවා. ඊළඟට නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා මේ පාරමිතාවන් ගත්තාම දැන් සත්‍ය පාරමිතාව වගේ තැනකදී අපිට ලෝකයක් එක්ක සම්බන්ධතාවයක් ඇති වෙනවා අනෙකුත් බොහෝ පාරමිතාවලදී ඒවා අපිට අන් අයත් එක්කලා ලොකු ගනුදෙනුවක් ඇතත් නැතත් අපිට තනිව පුරුදු පුහුණු කරන්න පුළුවන් කාරණා. මේ දාණය ඒ වගේම සීලේ යම් යම් කොටස් ඒ වගේම සත්‍ය පාරමිතාව වගේ කාරණා අපිට පුරුදු පුහුණු කරන්න වෙන්නේ බාහිර ලෝකයක් එක්කලා බද්ධ වෙලා සම්බන්ධ වෙලා. එතකොට විශේෂයෙන් දානයේදී තමන්ගේ චේතනාව සහ ලෝකෙට සිද්ධ වෙන දේ එහෙම නැත්නම් ප්‍රතිඵලය කියන මේ දෙක මත තමයි අපි කරන ක්‍රියාවේ අඩු වැඩි බව උසස් පහත් බව තීරණය වෙන්නේ. එතකොට දැන් මෙතන පාරමිතාවක් හැටියට පුරුදු පුහුණු කරනකොට ඒන් වඩා වැදගත් වෙන්නේ අපේ චේතනාව මොකක්ද කියන එක. මොකද අපි එතනදී මොන අදහසින් දුන්නා වුණත් අනුන්ට යහපතක් වෙනවා නම් ඒකෙන් ලොවට අර්ථයක් සිද්ධ වෙලා. ඒ ලෝකෙට යම් අර්ථයක් සිද්ධ වුනහම එහි ඵලයේ හැටියට සසර ගමනේ අපට යහපත් ඵලයක් ලබන්නට හේතු වෙනවා. අපි මේ දෙහෙතදී කතා කරලා තියෙනවා කුසල විපාකේ දෙආකාරයකින් විපාක දෙනවා. එකක් තමයි ප්‍රතිසන්දි විපාකය, අනිත් එක තමයි ප්‍රවෘත්ති විපාකය. ඒතර ප්‍රතිසන්දි විපාකයයි කියලා කියන්නේ දිව්‍ය, මනුස්ස, නරක, තිරිසන්, പ്രേත, අසුර ආදී යම් තැනක උත්පත්තිය සලසා දෙන්නට හේතු මානසික ශක්තිය. ඒ ක්‍රියාත්මක වෙන්නේ කුසල කර්මයේ හෝ අකුසල කර්මයේ. එතකොට ප්‍රවෘත්ති විපාකය කියලා කියන්නේ ඉපදුනාට පස්සේ මරණයටපත් වෙන තෙක් යම් කිසි කෙනෙකුට ලැබෙන විපාකය. දැන් අර අපි මොන විදිහේ චේතනාවකින් පරිත්‍යාග කළා වුණත් ඒතනත්තා ඒ කරන පරිත්‍යාග නිසා ලෝකෙට යහපතක් වෙනවා නම් ඒ ප්‍රමාණයට අපට සාංශාරික වශයෙන් සසර ගමනේ යම් සුවයක් සහනයක් යහපතක් සලස්වා ගන්නට එය ප්‍රවෘත්ති විපාකයක් හැටියට උපකාර වෙනවා. නමුත් නිවන් අවබෝධ කිරීම කියන එක අපේ මනස තුල වර්ධනය වෙන ගුණාංගත් එක්කයි තීරණය වෙන්නේ. ඒ නිසා දාන පාරමිතාවක් හැටියට පුරුදු පුහුණු කරද්දී බාහිරට සිද්ධ වෙන දේ වගේම වඩා වැදගත් වෙන්නේ අපේ චේතනාව මොකක්ද කියන කාරණේ. දැන් මේක අපිට හොඳට පැහැදිලි වෙන තැනක් තමයි අපේ මහබෝසතාණන් වහන්සේ තමන්ගේ දරුවන් දන් දෙනකොට දන් දුන්නේ කිසිම ගුණයක් නැති සදාචාරයක් නැති සීලයක් තියනවායි කියලා අපිට කොහොමවත් හිතන්නට බැරි දුෂ්ට ගති ඇති පුද්ගලයෙක් වෙත තමයි ඒ දරුවන් බාර දෙන්නේ. එතකොට ওই ඔක්කොම වචන අපි පාවිච්චි කළේ ඒ ජූජක බමුණ පිළිබඳව ඒ ජාතක කතාවේ කියවෙන කරුණු අනුව. එතකොට ඒ තනත්තා අර කුඩා දරුවන්ට වද දීලා, තලලා, පෙළලා, බියවද්දලා, හිංසා කරමින් එහෙම තමයි අරයි යන්නේ. එතකොට එම කරුණාවක් ඇති, මෛත්‍රියක් ඇති, සීලයක් ඇති, ගුණයක් ඇති චරිතයක් හැටියට පෙනෙන්නේ නැහැ. එතකොට ඒ වගේ මිනිස්සෙකුට දැන් මේ දරුවන් දෙන්න දන් දෙන්න. දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා දානයක් දෙනකොට සිල්වතුන් උදෙසා දීම, ගුණවතුන් උදෙසා දීම මහත් ඵලගෙන දෙනවා. එතකොට මේ කාරණය නිසා තමයි වර්තමානයේ හුඟක් දෙනා දන් දෙන්නට බලනකොට සිල්වත් ගුණවත් කෙනෙකුට දාන දෙන්නට සොයන්න උත්සාහ කරන්නේ. හැබැයි එහෙම දේශනා කරන තථාගතයන් වහන්සේ එහෙම සිල්වතුන් ගුණවතුන් හොය හොයාම දීපු බවක් පෙනෙන්නේ නැහැ. උන්වහන්සේ දන් දෙනකොට අර දුස්සීලයට දුරුගුණ ඇති තැනැත්තාටත් සමහර වෙලාවට උසස් පරිත්‍යාගයක් කරලා තියෙනවා. එතකොට මොකක් මොකද්ද මෙතන තියෙන වෙනස? ඒ වෙනස තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒ සිල්වතුන්ට ගුණවතුන්ට දීම කියන කාරණය සාපේක්ෂව බලනකොට වඩා උසස් අවස්ථාවක්. ඒ කියන්නේ දුස්සීලයට දෙනවට වඩා දුර්ගුණ ඇති පුද්ගලයාට දෙනවට වඩා සිල්වතාට ගුණවතාට දීම මහත් ඵලදායකයි. හැබැයි ඒ ඵලය වඩා උසස් විදිහට Tamanට ලැබෙන්නේ සසර පැවැත්ම තුලයි. සසර ගමනේ Tamanට සීලාදී ගුණධර්ම දියුණු කරගන්නට ඒක උදව්වක් වෙනවා. Tamanට සුවසේ ආහාර පාන ලබන්නට ඒක උදව්වක් වෙනවා. අර වඩා සිල් ඇති ගුණ ඇති කෙනෙකුට ඒක දුන්නහම Tamanට ලැබෙන ප්‍රතිලාභය වඩා උසස් හැබැයි ඒ අපි දෙන්නේ සීලවන්තයාටද අපි දෙන්නේ දුස්සීලයාටද කියන කාරණයට වඩා අපේ චේතනාව කොතනකද තියෙන්නේ අපි මොන විදිහේ ප්‍රඥාවකින්ද ඒක කරන්නේ මොකක්ද අපේ ඉලක්කය කියන කාරණය මත තමයි ඒ මානසික தත්ත්වය නිවනට කොතෙක් දුරට උපකාර වෙනවද නැද්ද කියන එක තීරණය මේක අපි පරිස්සමෙන් තේරුම් ගන්න ඕන කාරණයක් දුස්සීලයාට දෙනවට වඩා සීලවන්තයාට දීම වඩා උසස් වෙන්නේ සසර ගමනේ අපට ඒකෙන් යහපත් ප්‍රතිලාභ ප්‍රතිවිපාක ලැබීම කියන කාරණේ. හැබැයි කෙලස් නැසීම, අත්හැරීම, Tamanගේ මානසික දුර්වලකම් ප්‍රහාණය කිරීම, Tamanගේ ಗುಣ අවදි කර ගැනීම කියන මේ කාරණේදී වඩා වැදගත් වෙන්නේ අපි කොහොමද සිතන්නේ කොහොමද කල්පනා කරන්නේ කියන කාර්යය. දැන් ඒකෙන් අදහස් කරන්නේ සිල්වතුන්ට ගුණවතුන්ට නොදුන්නට කමක් නැහැ කියන එක නෙමෙයි. දැන් වර්තමානයේ අපි දකිනවා සමාජයේ හුඟක් මේ කාරණා පටලවාගෙන තියෙනවා. දැන් සමහර ප්‍රශ්නයක් හැටියට මහනවා. මේ ඊයේ පෙරේදාත් කෙනෙක් අපෙන් ඇහුවා. Taman ළඟ තියෙන එක බත්පතක් නම් එතකොට බුදුහාමුදුරුවන්ට ඒක පූජා කරන එකද වඩා සුදුසු දුගියෙක් ඉන්නවා නම් කණ්ඩ නැති අසරණෙක් ඉන්නවා නම් ඒ මිනිස්සයාට දෙන එකද වඩා සුදුසු. දැන් මේ ප්‍රශ්නේදී හුඟක් දෙනා ඒකාන්තික පිළිතුරු තමයි අපේක්ෂා කරන්නේ. නමුත් බුදුදහමේ එහෙම කියන්නේ අසරණයාට දෙන්න ඕන අනුකම්පා බුද්ධියෙන් ඒ වගේම තමන් හා සමාන අයට දෙන්නට ඕන අනුග්‍රහ බුද්ධියෙන් සිල්වත් ගුණවත් උතුමන්ට දෙන්න ඕන පූජා බුද්ධියෙන්. ඒකට අවස්ථා තුනක් දක්වලා තියෙනවා. එනිසා යම්කිසි කෙනෙක් කියනවා නම් බුදුහාමුදුරුවන්ට පූජා කරන්න නැතුව දුගියාට දෙන එකයි සුදුසු කියනවා නම් ඒක නිවැරදි ප්‍රකාශනයක් නෙවෙයි. දුගියාට නොදී බුදුහාමුදුරුවන්ට දිය යුතුයි කියලා කියනවා නම් ඒකත් නිවැරදි ප්‍රකාශනයක් නෙවෙයි. ඇයි අපි එක පැත්තයි දකින්නේ නැතන. එක අන්තයකටයි අපේ මනස බර එතකොට බුදුහාමුදුරුවන්ට පූජා කිරීම හොඳයි. හැබැයි දුගියාට නොදී ඉන්නේ කුමක් නිසාද? දුගියාට දීම හොඳයි. හැබැයි බුදුහාමුදුරන්ට පූජා නොකර ඉන්නේ කුමක් නිසා? එතනයි වැදගත් කාරණේ අපි විමසන්නට ඕන කාරණේ. ඒ නිසා වඩා බුද්ධිමත් කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේටත් ඒකෙන් යම් කොටසක් හෝ පූජා කරලා දුගියාගේ කුසගින නිවන්නට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතන එච්චර එහෙම දුගියාටත් දෙන්නට තරම් දෙයක් නැතිනම් ඒක බුදුරජාණන් වහන්සේට පූජා කරලා දුගියාට කුසගිනි නිවා ගන්නට වෙන ක්‍රමයක් සකසලා දෙන්නට පුළුවන්. ඒ කවර හෝ ක්‍රමයකින් ප්‍රඥාවන්තයා අවස්ථාව හඳුනාගෙන පූජා කළ යුතු ගරු කළ යුතු අවස්ථාව හඳුනාගෙන ඒ පූජාව ගෞරවය කරනවා අනුග්‍රහ කළ යුතු අනුකම්පා කළ යුතු අවස්ථාව හඳුනාගෙන ඒ අනුකම්පාවෙන් අනුග්‍රහයෙන් කටයුතු කරනවා. එතන තමයි මනසේ ගුණය වැඩිලාද නැද්ද කියලා හඳුනා ගන්න තියෙන තැන. දැන් මේවා වාදයකට හෝ තර්කයකට නෙමෙයි. දැන් බුදුහාමුදුරන්ටද පූජා කළ යුත්තේ, දුගියාටද පූජා කළ යුත්තේ කියන එක අපි වාද කළා කියලා අපි නිවන් දකින්නේ අපි කෙලස් නසන්නේ අපි භව ගමන නිම කරන්නේ අපිට වැදගත් වෙන්නේ අපේ මනස එතනදි කොහොමද වැඩ කරන්නේ කියන එකයි අපිට වැදගත් ඒ ගැනයි අපි සැලකිලිමත් ඒ නිසා මේ මේ මේ පාරමිතා කතාවේදී අපි Tamanට වඩා අවංක වෙන්නට ඕන. උජූච සූජූච ලෝකයේ සමග ගනුදෙනු කිරීමේදී අපිට ලෝකයට හෙලි කරන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා ඒක අපි අවස්ථාවත් එක්ක තේරුම් අරගෙන ඒ අවංක භාවය පවත්වා ගන්න. හැබැයි තමන්ගේ හෘද සාක්ෂියත් එක්කලා කටයුතු කරනකොට තමන් සම්පූර්ණයෙන්ම තමන්ට අවංක වෙන්න ඕන විවෘත වෙන්න ඕන තමන්ගේ බල දුබලතා හරියට තේරුම් ගන්න. එතනදී අපි මේ ලෝකෙට පෙන්නලා මම මෙච්චර මෙහෙම කළේ හැබෑම පාරමිතාවක් හැටියටයි මම එතනදී වඩා සද්ධාව නිසායි මෙහෙම කළේ මම එතනදී වඩා අනුකම්පාව නිසායි මෙහෙම කළේ ඒ කතන්දර නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. අපට වැදගත් වෙන්නේ අපි හිතේ මොන විදිහේ අදහසක් තුලද එතකොට ඒ අවස්ථාවේ මගේ චිත්තසංතානයේ ඒ දාණයට අදාළ ගුණාංග નિවරදිව වැඩුණද නැද්ද? එතන තමයි අපට වඩා වැදගත් වෙන තැන. උදාහරණයක් හැටියට මම මීට පෙර දිනකක් සිහිපත් කළා එක් අවස්ථාවක අපේ විහාරස්ථානයේ පොය දවසට පැමිණෙන උපාසක උපාසිකාවන්ට උදේට දානේ දවල්ට දානේ උදේ සහ හවස ගිලම්පස මේ සියල්ලක්ම දායක පිරිස බාරගෙන ඒ අවස්ථාවට ඒවා සම්පාදනය කරනවා. එතකොට සෑම මාසෙකම තුන්වෙනි සෙනසුරාදට උදේ ඉඳන් හවස වෙනකම් භාවනා වැඩසටහනක් තියෙනවා. නායක හඳුරෝ එක මෙහෙවන්නේ. එතකොට ඒ වැඩසටහනටත් විශාල පිරිසක් සහභාගී වෙනවා. ඒ ඇයටත් උදේ දානේ, දවල් දානේ, උදේ ගිලන්පස, හවස ගිලන්පස දායක පිරිස බාරගෙන ඒ අය සම්පාදනය කරනවා. එක්තරා දවසක භාවනා වැඩසටහන උදේ සිල් සමාදන් කරලා පටන් ගත්තා. නමුත් උදේ දානේ ඒ දායක බාරගත්තු දායක පිරිස ගෙනල්ලා නැහැ. කොහොම හරි එතන sannivedana ගැටලුවක් ඇති වෙලා හරි මොකක් හරි හේතුවක් නිසා ඒ අය සම්බන්ධ කරගන්නට බැරි වෙලා හරි කවර හෝ හේතුවකින් දැන් අර සිල්ගත්තු පිරිසට දාණය නැහැ. දැන් ස්වාමීන් වහන්සේලාට උදේ දාණය ගෙනල්ලා තිබුණා දානශාලාවේ තැන්පත් කරලා දැන් අපේ පන්සලේ කරන්නේ දාණය ගෙනාවට පස්සේ බුදු පූජාව බෙදලා පූජා කරලා ඊට පස්සේ අනිත් දාණය ටික උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් අතට ඔක්කොම ටික පිළිගන්නනෝ ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලා හැමෝටම තමන් කැමති විදිහට තමන්ට අවශ්‍ය ප්‍රමාණය පමණක් බෙදාගෙන වළඳන්න පුළුවන්. එතකොට එක් එක්කෙනා දායකයෝ ඇවිල්ලා බෙදන්න ලොකු පිරිසක් ඕනෙත් නැහැ. උපස්ථාන කරන්න ලොකු පිරිසක් ඕනෙත් නැහැ. එතකොට ඉන්න කවුරුත් නොහිටියා වුණත් අර දායකයෙකුට හරි එහෙම නැත්නම් සාමණේර හාමුදුරුවන්කට හරි කියලා දානෙ ටික පිළිගන්නවා ගත්තට පස්සේ උපසම්පදා ස්වාමීන් වහන්සේලාටම තමන් බෙදාගෙන අවශ්‍ය ප්‍රමාණය වළඳන්නට පුළුවන් විනය ඒ නිසා තමයි එහෙම කරන්නේ. දැන් දානේ පිළිගන්වලා තිබුණා. දැන් මමත් දානශාලාවට ගිහිල්ලා දාන ටික බෙදා ගන්න ලෑස්ති වෙනකොටම නායක හඳුරෝ කිව්වා අද භාවනා වැඩසටහනට ආපු පිරිසට උදේ දානේ සැකසিলা නැහැ. කොහොම හරි සම්බන්ධ කරගන්න බැරි වෙලා ඒ දායක මහත්තයා ඒ නිසා අද ඒ පිරිසට දාන්නේ නැහැ. දැන් මේක කියනවා මට ඇහුණා. ඇහුණා වුණත් මම එහෙමම මොකුත්ම නොයහුණා වගේ මම ගිහිල්ලා දාන ටික බෙදාගෙන ඇවිත් වාඩි වුණා වළඳා. එතකොටම එතන හිටපු ගිහි තරුණ මහත්මේ ඒ මහත්මයා කිව්වා නායක හඳුන්නේ එහෙනම් මේ දැන් මොකද කරන්නේ අපි එහෙනම් පාන් ටිකක් හරි ගෙනල්ලා දෙමු දෙගොල්ලන්ට මම ඉක්මනට ගෙදරට පණිවිඩයක් දෙන්නම් මොකක් හරි හොද්දක් හදන්න කියලා අපි ඉක්මනට එහෙනම් පාන් ටිකක් ගෙනල්ලා ඒගොල්ලන්ට උදේ දාන්නේ සකස් කරලා දෙමු කියලා. ඉතින් ඒ අවස්ථාවේ මට හිතුණා දැන් මට ඒ අදහස ආවේ නැහැ. දැන් ඒකෙන් අදහස් කරන්නේ මට කඩේ ගිහින් පාන් ගේන්න පුළුවන් මට හොදි හදන්න පුළුවන් කියන එක නෙමෙයි මට එකක්වත් කරන්න අවස්ථාව නොවෙන්න පුළුවන්. දැන් නමුත් මට නිකමට හිතෙන්න තිබුණා දැන් මේ මිනිස්සුන්ගේ දාන ටික කොහොමද පිළියෙල කරන්නේ මේගොල්ලෝ බඩගින්නේ නේද ඉන්නේ ඒගොල්ලන්ට යමක් සම්පාදනය කරන්නේ කොහොමද කියලා නිකන් යම් අදහසක් මතුවෙන්න සුදුසුකම් තිබුණා හැබැයි එහෙම මතුනේ නැහැ ඊට පස්සේ මම කල්පනා කරලා බැලුවා ඇයි එහෙම මට ඒ අදහස ආවේ නැත්තේ ඉතින් එහෙම බැලුවෙන් පස්සේ මට ඉතින් සාධාරණීකරණය කරන්න ඕන තරම් සාධක එතනදී මතුවෙනවා. මට ඉක්මනින් දානේ වන්දලා යන්න තිබුණා. තව ධර්මදේශනාවක් කරන්න. ඊළඟට මේ මට ඉතින් කඩේ ගිහිල්ලා පාන් ගේන්නත් බෑ. මට හොදි හදන්නත් බෑ. ඉතින් ඒ නිසා මම ඒ ගැන හිතුවට කල්පනා කළාට ඇති තේරුමක් නැහැ. එහෙම නැත්නම් මට දානේ වන්දන පරක් වුණොත් මට ગેස්ට්‍රයිටිස් තියෙන නිසා ඒ අමාරුව වැඩි වෙනවා. ඔය වගේ විවිධ හේතු සාධක දැන් අර ඇයිද මම අර කතාව ඇහි ඇහිත් ගිහිල්ලා වාඩි වෙලා දානි ටික බෙදාගෙන වැළඳුවේ කියලා හිතනකොට මට ඒකට ඕන තරම් නිදහසට කාරණා මගේ මනසට එනවා. හැබැයි අපිට පාරමිතාවක් හැටියට නිවන සම්බන්ධව කල්පනා කරලා බලද්දී එකක්වත් වැදගත් කාරණා නෙවෙයි. අපිට වැදගත් වෙන්නේ අවශ්‍ය තැනදී අවශ්‍ය ගුණය මතු කරගන්න මම කොතෙක් දුරට සමත් වුණාද නැද්ද? එතකොට එතනට යෝග්‍ය පරිදි ඒ ගුණය මතුනේ නැත්නම් ඒක දුර්වලකම. එතකොට අර අර තරුණයා ඒ අවස්ථාවේ ඊට වඩා ඉදිරියෙන් ඒ මානසික தත්ත්වය තුල හිටියා. ඉතින් දැන් අනිත් අවස්ථාවල අපි ඕනතරම් දන් දෙනවා, පින්කම් කරනවා, නැති බැරි පන්සල් හොයලා ඒවට උදව් උපකාර කරනවා, අසරණ මිනිස්සුන්ට අවශ්‍ය වීලි සලාකා ආදී බෙදලා දෙනවා, අසරණ හොයලා උපකාර කරනවා. ඒ වගේ නොඑක් දේවල් කරනවා. ඒක හරි. හැබැයි මේ වෙලාවේ මොකක් නිසාද මගේ මනසට ඒ අදහස ආවේ නැත්තේ? එතන මොකද්ද තියෙන දුර්වලකම? අන්න එහෙම අපි ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. ඒකට අච්චර දන් දෙන මට ඇයිද මේ වෙලාවේ හැඟීම ආවේ නැත්තේ? ඒක ආවරණය උනේ මොන විදිහේ නීවරණ ධර්මයකින්ද? මොන විදිහේ ක්ලේශයකින්ද ඒක යටපත් උනේ? එහෙම නැත්නම් අනිත් අවස්ථාවල මම කොච්චර දන් දුන්නා වුණත් ඒ නිවැරදි හැඟීම මගේ තුල වැඩිලා නැතිද? ඒක වඩව ගන්න මම මොකද්ද කරන්න ඕන? ඇත්තටම එහෙම ಗುಣධම් වඩන පිරිසක් බඩගින්නේ ඉන්නොයි කියලා දැන දැන දානි ටික බෙදාගෙන මම පැත්තකටලා වළඳන්න තරම් මගේ මනස අකාරුණික ස්වභාවයකට එහෙම නැත්නම් මෛත්‍රියෙන් තොර ස්වභාවයකට අනුන්ගේ අනුන් ගැන මුකුත්ම හිතන්නේ නැති තත්වයකට මමපත් වුණා දෙතෙන්දී. එහෙම නැත්නම් මොකක් නිසාද මේ වගේ වාතාවරණයක් ගොඩ නැගුණේ? අන්න එහෙම විමසලා බලන්න. එතකොට එහෙම විමසලා බලනකොට එතනදී අර නිදහසට කාරණා නෙමෙයි අපිට වැදගත් වෙන්නේ හේතුඵල වශයෙන් අපේ මනෝභාවය අපේ චේතනාව උනේ මොකක්ද එතකොට ඊ අවස්ථාවේදී අපේ ಗುಣ සැඟුනේ කොහොමද ඒක මතු කරගන්න මොකද්ද මම කරන්න ඕන ඒ ටිකයි වැදගත් එහෙම නැතුව ලෝකෙට යමක් කියන්න අපි උත්තර හදා ගැනීමවත් තර්ක කිරීමවත් වාද කිරීමවත් ඒව නෙමෙයි වැදගත් වෙන්නේ අන්න ඒ විදිහට මේ පාරමිතා කතාවේදී අපට පුළුවන් වෙන්න ඕන වංචක ධර්ම වලට රැවටෙන්නේ නැතුව අවංකවම ගැඹුරට ගිහිල්ලා අපේ මනෝභාවයන් අධ්‍යයනය කරන්නට පරීක්ෂා කරන්නට. එහෙම පුළුවන් වෙන පුළුවන් වෙන තරමට තමයි අපේ මනසේ ගුණය සහ නුවණ අවදි වෙන්නේ. ඒ නිසා දාන පාරමිතාවේදී අර සිල්වතුන් ගුණවතුන් සොයලා දෙන දෙන එක එතකොට ලෝකෙට වැඩි යහපතක් වෙන හැටියට දෙන එක ඒ ඔක්කොම ලෝක සම්බන්ධ කාරක. එතකොට අපට වැදගත් වෙන්නේ මගේ චේතනාව මගේ මනෝභාවය කොතනද තියෙන්නේ. ඇත්තටම අවංකවම ලෝකෙට යහපතක් කරන අදහසද මගේ ළඟ තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් තව අපි දැන් සුජාතාව කිරිපිඩු දාණය අරගෙන ගිහිල්ලා රුක්ෂ දේවතාවාට පුදනවා කියන අදහසින් තමයි පිදුවේ. එතකොට Tamanගේ ප්‍රාර්ථනාව ඉටු වුණා. ඒ නිසා ඒකට ප්‍රතඥතාවය පළ කරන්නට රුක්ෂ දේවතාවේ රුක්ෂ දේවතාවට කිරිපිඩු සකස් කරගෙන ගියා. එතකොට එතන බෝසතාණන් වහන්සේ වැඩ හිටිය මේ රුක්ෂ දේවතාවයි කියන සංඥාවෙන් බුදුහාමුදුරන්ට බෝසතාණන් වහන්සේට පූජා කළා. එතකොට දැන් ඇයගේ චේතනාව උනේ බෝසත්වරයෙකුගේ කය සුවපත් කරනවා කියන අදහසට වඩා තමන් ප්‍රතවේදීව යමක් පරිත්‍යාග කිරීම. නමුත් ඒ ඇයගේ ආහාරය නිසා තමයි බෝසතාණන් වහන්සේට පුළුවන් උනේ අවශ්‍ය කාය ශක්තිය මතු කරගෙන සියලු කෙලෙස් ප්‍රහාණය කරලා සර්වඥතා ඥානෙ සාක්ෂාත් කරගන්න. එතකොට ඇයගේ චේතනාව මොකක් වුණත් ඒ කියන්නේ අකුසල චේතනාවක් නෙමෙයිනේ තිබුණේ පරිත්‍යාගශීලී චේතනාව තිබුණා. දැන් එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන අනිත් දීපු දාන සියල්ලටම වඩා එක මහත්ඵල දානයක්. චුන්ද කර්මාර පුත්‍රගේ අවසාන දාණය සුජාතාවගේ පළමු බෝසත් අවදී අවසාන වතාවට දුන්නු දාණය. ඒ කියන්නේ ඒ පැත්තෙන් ගත්තොත් ඒ දෙකම අවසන් දාන. ඒ කියන්නේ බෝසත්වරයාට දීපු අවසාන දාණය සහ බුදුවරයාට දීපු අවසාන දාණය. එතකොට මේ අවස්ථා දෙකම අන්‍ය දාන වලට වඩා සුවිශේෂ දාන හැටියට. ඒ කුමක් නිසාද? ඒ දාණය පාදක කොටගෙන තමයි බෝසතාණන් වහන්සේගේ පංචස්කන්ධය තුල අවශ්‍ය ශක්තිය අවදි වෙන්නේ ධාන අභිඥා මාර්ගඵල ਸਰවඥතා ඥානය සහ අවශේෂ සියලු ශක්තියින් එතෙන්දී අවදි කරන්න පුළුවන් වෙන්නේ අර සුජාතාව දීපු ආහාරයේ ශක්තිය රසෝජා ඒ වගේම තමයි නැවතේ සියලු ශක්තියින් අවදි කරන්නේ පිරිනිවන් පාන මොහොතේ ඒ අවස්ථාවේදී සියලු ශක්තියින් අවදි කරන්නට කයට ශක්තිය සැපයුවේ චුන්ද්‍ර කර්මාර පුත්‍රගේ දානය එතකොට ඒ අයගේ චේතනාව මේ බුදුහාමුදුරුවන්ට මේ ශක්තිය අවදි කරන්න මේක කරන්න ඕන කියන එක නෙමෙයි. ඒගොල්ලන්ගේ චේතනාව තිබුණේ පරිත්‍යාගයක් කිරීම, පූජාවක් කිරීම පමණයි. හැබැයි ඒ පූජාවෙන් වෙච්ච යහපත ඔවුන් දැනගත්තත් නොදැනගත්තත් ඒක මහත් ඵලගෙන දෙනවා සසරේ දිගු කලක් එයයි හිටියොත් ඒ තාක් කාලයක් සසර ගමනේ සැප විපාක ගෙන දෙන. ඒ කියන්නේ වට්ටගාමිනී විපාක ඇති කරන්න. ප්‍රවෘත්ති විපාක ඇති කරන්න. උපදින උපදින ආත්ම භාවවල සැප විපාක ලබා දෙන්නට තරම් බලවත් හැබැයි ඔවුන්ට කෙලස් නසන්න නිවන් දකින්න උදව් වෙන්නේ ඒ මොහොතේ ඇතිවෙච්ච මානසික තත්ත්වයයි. එතකොට මේ මානසික தত্ত্বය තමයි ඔවුන්ට කෙලස් නසන්න කොතෙක් දුරට සහාය වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අර බුදුරජාණන් වහන්සේගේ කය පෝෂණය වෙච්ච එක නෙමෙයි. එතකොට යම් කිසි කෙනෙකුට සිල්වතුන්ට ගුණවතුන්ට දීමේදී ඒක දෙවිධයකින් මහත්ඵල කරගන්නට ඕන නම් පුළුවන් ප්‍රඥාව තියෙනවා. එකක් තමයි අපි කරන පූජාවෙන් ඒ සිල්වතාගේ ගුණවතාගේ කය පෝෂණය වෙලා උන්වහන්සේට සීලාදී ගුණධර්ම දියුණු කරගන්නට අවශ්‍ය ශක්තියක් ලැබෙන. ඒක අපි හිතුවත් නැතත් දාන ටික දුන්නාම ඒක කෙරෙනවා. එතකොට ඒකේ ප්‍රතිවිපාකය අපිට සසර ගමනේ ප්‍රවෘත්ති විපාක හැටියට සහ අපිට සසර ගමනේ සැප විපාක හැටියට ලබන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි අපි දැනගෙනම මේ සිල්වතෙක් මේ ගුණවතෙක් මම උන්වහන්සේට උදව් කරන්නට ඕන උන්වහන්සේගේ සීලාදී ගුණ දියුණු කරගන්න. උන්වහන්සේ සීලාදී ගුණ ධර්ම දියුණු කරගන්න මේ වෙලාවේ මට පුළුවන් උපරිමයෙන් මම සහාය වෙන්නට ඕන කැප වෙන්නට ඕන කියලා අර සීලය දැනගෙන අර ගුණය දැනගෙන ඒ වෙනුවෙන් ලොකු පරිත්‍යාගයක් නම් කළේ කැපකිරීමක් නම් කළේ අන්නේ මානසික தත්ත්වයේ ඒතනත්තාට ඍජුවම අරහත්ත්වය සඳහා හේතු වෙනවා ඒ චේතනාවට බලපාපු අර ගුණාකට එතකොට දැන් ඒකම අපි අනිත් පැත්තට අරගෙන බලුවොත් දැන් බෝසතාණන් වහන්සේ අර කිසි සීලයක් නැති ගුණයක් නැති ජූජක බමුණට තමයි තමන්ගේ දරුවෝ දෙන්න දෙන්නේ. ඇයි දරුවෝ ඉල්ලගෙන යන්නට කවදාවත් මේ සිල්වතුන් ගුණවතුන් එයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඊළඟට ශරීරයේ ලේ ඉල්ලන්න හිස ගලවලා ඉල්ලන්න සිල්වතුන් ගුණවතුන් එනකම් බලා හිටියොත් එතකොට උන්වහන්සේට ඒ අවශ්‍ය මනෝභාවයන් අවදි කරන්නට අවකාශයක් නැහැ. එනිසා එතනදී උන්වහන්සේ කරන්නේ ඒ තමන්ගේ මානසික తত্ত্বය මතු කරගෙන ඒ අදාළ කාර්ය කරන්න පුළුවන් තැනක් ආවන් පස්සේ ඒක කරනවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එතකොට දරුවෝ ගැන අනුකම්පාවක් තිබුණ නැද්ද? නෑ දරුවෝ ගැන අනුකම්පාවක් නැති බව නෙමෙයි දරුවෝ ගැනත් කරුණාවෙන්ම තමයි ඒ කටයුත්ත කරන්නේ. මොකද්ද දරුවෝ ගැන කරුණාව? ඒගොල්ලෝ ඇවිත් තියෙන්නේ සාංශාරික වශයෙන් බෝසතාණන් වහන්සේට දාන පාරමිතාව සඳහා අපි යම් භවයක පුත්‍රයින් හැටියට ඇවිදින් වහන්සේගේ දාන පාරමිතාවට සහාය වෙනවා කියන පැතුම් ඇති කරගෙන එතකොට මේ බෝසත්තුරුත් එක්කලා සම්බන්ධ වෙන අවශේෂ ශ්‍රාවකීන්ගේ එක් එක් ප්‍රාර්ථනා ඒවා මේ බෝසතන් වහන්සේ කියවලා ප්‍රාර්ථනා කරනවා නෙමෙයි. දැන් ආනන්දහාමුදුරුව බුදුරජාන් වහන්සේට උපස්ථාන කරන්න යන්නේ බුදුහාමුදුරුව යෝජනා කරන්නේ ඔබ මට උපස්ථායකය වෙන්න අනාගතේ. දැන් මේ අද ඔය බෝසත් බෝසත් කියන අය නම් ඉතින් එහෙම කියවලා බලහත්කාරයෙන් අනිත් අයට තනතුරු දීලා තමන්ගේ උපස්ථායක කරගෙන පිරිවරාගෙන ඇවිදිනවා වෙන්නට පුළුවන්. ඒ රඟ දැක්විලි විතරයි. හැබැයි බෝසත්තුරු කවදාවත් මට මේ උපස්ථානය කරන්න මගේ ශාසනය අහවලා වෙන්න කියලා අනිත් අයට යෝජනා කරලා බලහත්කාරයෙන් ඒගොල්ලෝ එක් කරගෙන යන්නේ නැහැ. අන්නේ ශ්‍රාවකයෝ තමයි ඒ අය හිතලා කල්පනා කරලා එහෙම ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒතකොට මම මෙහෙම ප්‍රාර්ථනාවක් ඔබ වහන්සේගේ ශාසනය කරන්නද කියලා හොත් ඒකට අවස්ථාව දෙනවා. ඒකට අවසර දෙනවා. හැබැයි කියවලා මගේ උපස්ථායකයා වෙන්න මට දාන පාරමිතා පුරවා ගන්න මගේ දරුවා වෙන්න එහෙම හිතන්නේ එතකොට ජාලිය ක්‍රිෂ්ණ ජිනා කියලා කියන්නේ ඒගොල්ලෝ සාංශාරික වශයෙන් සසරේ බෝසත්තරය හඳුනාගෙන උන්වහන්සේ දාන පාරමිතා පුරන අවස්ථාවේදී අපි උන්වහන්සේට සහාය වෙනවා දරුවන් හැටියට. ඒ භවයේදී උන්වහන්සේගේ දරුවන් හැටියට ඉපදිලා. උන්වහන්සේගේ ලෙයින් මසින් ඉපදිලා. අපි උන්වහන්සේට සහාය වෙනවා ඒ දාන පාරමිතා පුරා ගන්න. මට මේ අවස්ථාව ලැබේවා කියන පැතුමත් එක්කයි එය ඇවිත් තියෙන්නේ. එතකොට දැන් යාචකෙක් එනවා ඉල්ලාගෙන ප්‍රාර්ථනාවක් ඇති කරගත්තු දෙදෙනෙක් Taman ළඟ ඉන්නවා. Tamanට අවශ්‍ය තෘෂ්ණා බන්ධනය ලෙහා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. මේ සියලු කාරණා ඒකරාශී වෙච්ච තැන බෝසතාණන් වහන්සේ ඒ අදාළ ක්‍රියාව කරනවා සියලු දෙනාගේම යහපත සඳහා. එතකොට ප්‍රතිග්‍රාහකයාට හෙවත්තර ලබන කෙනාටත් ඔහුගේ බලාපොරොත්තු ඉටු වෙලා තියෙනවා. ඊට පස්සේ අර ප්‍රාර්ථනා කරගෙන ආපු ඒ දාණයට අනුග්‍රහ කරන්නට ආපු දාන වස්තුන් හැටියට එතනදී ඉදිරිපත් වෙන ඒ දරුවන්ගේ සසර ප්‍රාර්ථනාවටත් යහපතක් වෙලා තියෙනවා. තමන් වහන්සේගේ මානසික ගුණයත් අවදි වෙලා තියෙනවා. හැබැයි ඒත් එක්කලාව අර දරුවන්ට තියෙනවා සාංශාරික වශයෙන් මේ ප්‍රාර්ථනාවත් එක්කලා ඇවිදින් මහා කුසල් කරගත්තු නිසා අර වගේ තව කෙනෙක් ළඟ ගිහිල්ලා දාසකම් කරන්නට තරම් අකුසල කර්මයක් නැහැ. එහෙම නැති වෙනකොට ඒගොල්ලන්ගේ කර්ම වේගය එතනින් මතුවලා ඒක වෙනස් ක්‍රමයකට විසඳනවා. ඒක බෝසතාණන් වහන්සේට අදාළ නැහැ. ඉතින් මෙන්න මේ වගේ අපි ලෝකයේ පිළිබඳව දකිනකොට අපට ලෝකයට උදව් කරන්න පුළුවන් විදිහ මොකක්ද ඒ උදව්ව අපි දැනගෙන නම් කරන්නේ. තේරුම් අරගෙන නම් කරන්නේ. දැන් අපි හිතමු මොකක් හරි අපි දෙයක් කළාන් පස්සේ මොකක් හරි දෙයක් දුන්නාන් පස්සේ ඒකෙන් තව කෙනෙකුට යහපතක් වෙනවා දැකලා අනේ හොඳයිනේ මම දීපු දෙන්නේ යහපත සිද්ධ වුනේ කියලා හිතුවා වුණත් ඒකත් ලොකු යහපතක්. දැන් සුජාතාව දානෙ දුන්නේ රුක් දෙවියාට කියලා හිතාගෙන උනාට පස්සේ හරි එතුමිය දැනගත්තනේ මේ බෝසත්වරයෙකුටයි දුන්නේ උන්වහන්සේ මගේ දීපු දාන ටික වළඳලායි බුදුනේ කියලා. එතකොට අපරචේතනාව දැන් పూర్ව චේතනාව ඇයට සකස ගන්න දැනුම නැහැ. මුංචන චේතනාව දෙන අවස්ථාවේදී ඒකට අවශ්‍ය මඟ සැකසিলা නැහැ. හැබැයි අපරචේතන හැටියට එතුමිය මේ මම් දීපු දාන ටික වලදලා තමයි මේ තථාගතයන් වහන්සේට බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් උනේ ඒ ශක්තිය ලැබුණේ කියලා. ඒක දකිනකොට හිතනකොට ඒ ගැන නැවත නැවත සතුටු වෙමින් අනුමෝදන් වෙනවා. එතකොට ඒ සම්බන්ධ කුසල චේතනා වැඩෙනවා. එතකොට චුම්බ කර්මාර පුත්‍ර කරුණා මෛත්‍රියෙන් දානේ දුන්නා. Eh, හැබැයි පස්සේ උන්වහන්සේට ලේ අතිසාර රෝගය උත්සන්න වුණා. එතකොට ඒකෙන් ඔහුගේ දාන චේතනාවට යම් හානියක් වෙයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුනට කතා කරලා කියන්නේ ආනන්ද ඔබ යන්න ගිහිල්ලා චුන්ද කර්මාර පුත්‍රට කියන්න ඔහු තථාගතයන් වහන්සේට දීපු දාණය වළඳලා තථාගතයන් වහන්සේ මේ මේ ධාන සමාපatti වලට සමවදිනවා ඒ නිසා අන් සියලු දාන වලට වඩා සුජාතාවගේ කිරිපිඩු දානයත් චුන්ද කර්මාර පුත්‍රගේ මේ අවසන් දානයත් මහත් ඵලදායකයි කියන බව ගිහින් ඔහුට මතක් කරා. ඇයි මතක් කරන්න කිව්වේ? දැන් සුජාතාවට ඒක මතක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ පසු ඒක දකිනකොට දකිනකොට හිත සතුටු කරගන්න. හැබැයි චුන්ද කර්මාර පුත්‍රට යම් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන් අනිත් අය චෝදනා කරන්න පුළුවන් ඔබ දීපු දානේ වන්දලා තමයි බුදුහාමුදුරුවෝ පිරිනොම් පෑවේ ඒ දාණයෙන් තමයි බුදුහාමුදුරුවෝ ලේ අතිසාරේ වැඩි උනේ මෙහෙම කියලා ඔහුගේ හිත කඩා වැටෙන්නට පුළුවන්. ඊට කලින් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ආනන්ද හඳුරන්න ගිහිලා ඔහුට දැනුවත් කරන්න මේක එහෙම දෙයක් නෙමෙයි. තථාගතයන් වහන්සේගේ කර්ම වේගය උන්වහන්සේ භුක්ති විඳිනවා. නමුත් චුන්ද්‍ර කර්මාර පුත්‍ර කරුණා මෛත්‍රියෙන් දීපු දාණය මෙන්න මේ වගේ යහපත පිණිස හේතු ඒ අර මනස සකස් කරගන්න. දැන් මේ වගේ පෙනුතුනේ අපි දීපු දාණය නිසා යම්කිසි යහපතක් ලෝකෙට සිද්ධ වෙනකොට ඒහා සමාන යහපත් ඵලයක් අපට සාංශාරිකව ලැබෙනවා. හැබැයි අපේ චේතනාව, අපේ මනෝභාවය කොතනද තියෙන්නේ? ඒ කරන ක්‍රියාවේදී අපේ ගුණය, අපේ නුවණ කොපමණකින්ද වැඩෙන්නේ? ඇත්තටම අපේ චේතනාව තුළ අදහසක් තියනවද අනිත් කෙනාගේ කුසගිනි නිවලා සුවපත් කරන්න. අන්නේ ප්‍රමාණයටයි අපේ ගුණ නුවණ අවදි ඒ වගේ මේ දාන දෙන වෙලාවේ අපට අදහසක් තියෙද මේ ස්වාමින් වහන්සේ මේ දානේ ටික වළඳලා සුවසේ ගුණධම් වඩත්වා. සුවසේ උන්වහන්සේට ධර්මය අවබෝධ කරගන්න මේ මගේ දානේ ටික උපකාර වේවා කියන අදහසින්ද මේක කරන්නේ. අන්න එහෙම කරනවා නම් තමයි ඒක වඩා උසස්. දැන් අපි අපි මේක වාක්‍ය වශයෙන් වචන වශයෙන් කියන්න උත්සාහ කරනවා. මුලදී එහෙම හරි කමක් නැහැ. දැන් අපි මිනිස්සු දානෙ ගෙනාවන් පස්සේ මිනිස්සුන්ට බණ ටික කියනකොට ඔය කාරණා කියවලා ඒ අයට හිතන්න සලස්සනවා. එයි එහෙම කරනකොට කරනකොට තමයි කාලයක් යද්දී ඒගොල්ලන්ට ටික ටික මේවා ඔළුවට වැටෙන්නේ. ඊට පස්සේ තමයි ඒ විදිහෙන් හිතන්න පුරුදු ඊට පස්සේ තමයි එහෙම හිතාගෙන හිතාගෙන යනකොට තමයි ඒ ಗುಣ ටිකෙන් ටික අවදි වෙන්න පටන්. මේකට ලොකු කාලයක් ගත වෙන්න පුළුවන්. හැබැයි එහෙම ඇහුනෙත් නැත්නම් කවුරුවත් කිව්වෙත් නැත්නම් කවුරුත් උනන්දු කළෙත් නැත්නම් අපි තුල කවමදාකවත් ඒ ගුණාංග අවදි වෙන්නේ නැහැ වැඩෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අවසානයේ අපි ආයුත්තේ අර සැබෑවටම මේ අවස්ථාව හඳුනාගෙන එතෙන්දි ශනිකවේ ගුණය අවදි වෙලා එන තැනට මේ වාක්‍ය වශයෙන් වචන වශයෙන් මම මෙතෙන්දි මෙහෙම හිතන්න ඕන මේක හොඳ අවස්ථාවක් මට කෙලස් නසා ගන්න කියලා එහෙම හිත හිතා කල්පනා කර කර වාක්‍ය හද හද මනස හදා ගන්න ක්‍රමයක් නෙමෙයි අපිට එහෙම කරන්න වෙලා තියෙන්නේ මූලික ගුණය අපි තුල අවදි වෙන්නේ නැති නිසායි ඉතින් හරියට පුරුදු පුහුණු කරනකොට ඒ සමස්ත ගුණාංග ටිකම සැනකින් අවදි වෙනවා. දැන් ඊයේ අපි ධර්මදේශනාවක් තිබුණා මාතලේ කුඹියන්ගොඩ විහාරස්ථානේ. එතකොට ඒ ධර්මදේශනාවට දායකත්වයෙන් දරපු මේ මෑණියන් මම ගියාට පස්සේ ඇවිදින් වන්දනා කරලා කතා කළා. එතකොට එතුමියගේ අදහස උනේ හාමුදුරනේ මම ඔබ වහන්සේගේ ධර්මදේශනා ගොඩක් අහනවා. ඉතින් ඒව හරිය සරලව අපට පැහැදිලි කරලා දෙනවා. ගොඩාක් ඒවා මට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. ඉතින් මට හිතුණා කවදා හරි ඔබ වහන්සේ වැඩමුළක් බණක් කියවන්න ඕන අනිත් අයටත් හොඳට බණ ටිකක් අහන්න. ඉතින් මම ඒ ධර්මදේශනාවේදී පැහැදිලි කළා ඒක තමයි සැබෑම ධර්ම දාන චේතනාව. එක එක්කෙනාට විවිධ සිතුවිලි එන්න පුළුවන් මැරිච්ච මහත්තයාට පින් දෙන්න අම්මා තාත්තට පින් දෙන්න එතකොට එහෙම කළයි කියලා වැරද්දක් නෙමෙයි ඒකත් කුසල චේතනාවක් තමයි. හැබැයි කුසල චේතනාවන් අතරින් මේ මෑණියන්ට ඇතිවෙච්ච කුසල චේතනාව විශේෂයි. මොකද්ද? තමන් ඒ ධර්මය අහලා, තමන් ඒ ධර්මය ඇසුරු කරලා, තමන්ට යම්කිසි යහපතක් වුණා කියලා අත්දැකලා, ඒක ප්‍රත්‍යවේක්ෂා කරලා, ඒ යහපත තවත් බොහෝ දෙනාට ලබා දීමේ අදහසින් තමයි ධර්මදේශනාව කරවන්නේ. එතකොට ඇත්තටම මේ කරන දේශනාවෙන් ඒ යහපත උනත් නොඋනත් ඒ මෑණියන්ගේ කුසල චේතනාව ප්‍රබලවම නිර්වාණයට යොමු වෙන ශක්තිමත් මනෝභාවයක් වෙලා එතකොට ඒ ධර්මදේශනාවෙන් අනිත් අය ප්‍රයෝජන ගන්නවද නැද්ද කියන එක ඒගොල්ලන්ගේ ශක්ති ප්‍රමාණය. ඒ ධර්මදේශනාව හරියට කරනවද නැද්ද කියන එක දේශකයාගේ වැඩ. දැන් අර මෑණියන්ගේ චේතනාව උනේ මොකද්ද? ඒ ඒ උපරිම ධර්ම දානමය මනෝභාවය. ඒ මනෝභාවයෙන් තමයි ඇය ආරාධනා කළේ, වියදම් කළේ, ගමන් පහසුකම් සැලැස්සුවේ, පිරිකර පූජා කළේ. මේ සියල්ල කළේ අදහසින්. එතකොට ඒක නිකන් මේ වාක්‍යයක් හැටියට පස්සේ හදාගත්තු ඒ පින්කමේ මේ පින් අනුමෝදන් කරන්න විතරක් මතු කරගත්තු කරුණක් නෙමෙයි. එතුමි ඒක හොඳට ඒක ඇතුලෙන් ආපු හැඟීමක්. අන්න ඒ විදිහට අපි මොන චේතනාවෙන්ද දේවල් කරන්නේ කියන කාරණේ මත තමයි අපිට අපේ මනස බැරෙන්නේ. දැන් තව අවස්ථාවක් අපිට මතකයි ওই වගේ අපි අනුරාධපුර රුවන්වැලිසෑය වන්දනා කරන්නට ගිය අවස්ථාවක සාමාන්‍යයෙන් පෞද්ගලික මගේ සිරිතක් තියෙනවා මල් පූජා කරනකොට වඩාම හොඳ මල් ටිකක් හොඳට තැලිච්ච පොඩි වෙච්ච නැති හොඳට පිපිච්ච එහෙම නැත්නම් දැන් නෙළුම් මල් වගේ අපි දිගෑරලා ගන්නවා නම් පිපෙන්න ආසන්නව තියෙන ඒවා. එහෙම නැත්නම් වැවේ පිපුණු මල් තිබුණොත් ඒවා අරගෙන එහෙම වඩාම පිරිසිදුව පිළිවෙලට ලස්සනට මල් ටිකක් කියන එක මලෙන් අදහස් වෙන්නේ සුගන්ධය සහ වර්ණය සහ ප්‍රසන්න බව. ඉතින් ඒ නිසා ඒ ටික තියෙන විදිහට මල් ටිකක් පූජා කරන්න ඕන කියන එක තමයි මගේ අදහස බුදුරජාණන් වහන්සේට පූජා කරනකොට වහන්සේගේ සීලේ ගුණය සිහිපත් කරනවා. එතකොට ඒ මම පෞද්ගලිකව හිතන විදිහ. එතකොට අපි එක්කන්ගේ දායක මහත්තයා එතුමා මොකද කළේ? අර රුවන්වැලි සෑයට යන පාරේ කල්ලතුව දෙපැත්තේ අර මල් කඩ තියෙන හරියට කලින්ම වයසක අම්මලා එතකොට පොඩි දරුවෝ සමහරට තරුණ අම්මලා දරුවෝ වඩාගෙන අර මල් ටිකක් දිගහැරලා තියාගෙන නෙළුම් මල් ටිකක් අනේ මේ මල් ගන්න ගන්න කියලා එහෙම කියන තැන් තියෙනවා. ඉතින් ඒ අය ගොඩක් බැලූ බැල්මට පේනවා ගොඩක් අසරණ අය. හැබැයි ඒගොල්ලෝ අසරණ වුණාට මට ඒගොල්ලන්ගේ මල් ගන්න එච්චර හිතෙන්නේ මොකද මගේ අදහස තියෙන්නේ මේ වෙලාවේ අසරණයින්ට පිහිටවීම කියන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ගුණයට සුදුසු විදිහේ උපහාරයක් දක්වන්නයි මන් රුවන්වැලි සෑයට යන්නේ කියන අදහසින් තමයි මම එතනට යන්නේ. හැබැයි අර මහත්මයා අර කීපපලකම නවත්තලා අනේ මේ මිනිස්සු පවුනේ මිනිස්සුන්ට එදිනදා වේල හොයා ගන්නවත් විදිහක් නැහැ මල් ටිකක් විකුණලාන මොකක් හරි කරගන්න කියලා අර සකස් කරලා තිබෙච්ච අර මල් මිටි මිටි තැන් තැන් වලින් ගත්තා. ඉතින් අරගෙන බැලුවෙන් පස්සේ ඒවා හොඳට අර මෝරපු මලුත් නෙමෙයි තාම කුඩා මල් පොහොට්ටු බලෙන් දිගෑරලා ඉතින් එහෙම දිගෑරලා ටිකක් වෙලා තියෙනකොට ඒ අනුරාධපුරයේ තියෙන අවුව සරත් එක්කලා ඒවා නිකන් හේ ගිහිල්ලා වේලෙන්න කිට්ටු වෙලා ඉතින් දැන් ඒ මල් ටික දකිනකොට මට හිතිච්ච දේ තමයි මට කොහොමවත් ඒ වගේ මල් ටිකක් හිත හදාගෙන පූජා කරන්න අමාරුයි නේද කියලා. හැබැයි අර මහත්තයා කිසි දෙයක් නැතුව බොහොම සතුටින් මේ මල් ටික ගෙනහිල්ලා ආසනයේ උඩ තියලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. දැන් මට ගැටලුවක් ඇති වුණා. දැන් එතුමා කරපු දේද හරි මම හිතන විදිහද හරි. ඒ නිසා ඔය සම්බන්ධව අපි දීර්ඝ වශයෙන් ඊට පස්සෙත් අපි ස්වාමීන් වහන්සේලා සහ තවත් කීප දෙනෙක් අපේ කල්යාණ මිත්‍රීන් ඒක රාශී කරගෙන අපි කතා බහ කළා සාකච්ඡා කළා. ඉතින් අවසානයේකින් මතු කරගන්නට පුළුවන් වෙච්ච දේ තමයි අපි එක් එක්කෙනාගේ චේතනාව වෙනස්. එතකොට ඒ ඒ කෙනාගේ චේතනාව අනුව තමයි ඒතනත්තාගේ ගුණය සහ නුවණ වැඩෙන්නේ. ඒ නිසා රහත් උනත් ඒ රහතන් දැන් සම්මා සම්බුදුරු පමණනේ හැම පැත්තෙම අංග සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා උන්වහන්සේලාට හැම පැත්තම සම්පූර්ණ කරන්න බොහෝ කාලයක් යනවා. දැන් ශ්‍රාවකෙක් හැටියට යනකොට හැම පැත්තක්ම සම්පූර්ණ නොවෙන්න පුළුවන්. ඒ තමන් රුචි කරන තමන් වඩාත්ම ඉදිරියට ගෙනියන මානසික தත්ත්වය තමයි අනුක්‍රමයෙන් සංවර්ධනය වෙමින් ඉදිරියට එනිසා දැන් අර මහත්මයාත් මමත් යම් දිනක කෙලස් නසන ආත්ම භාවයක් ආවොත් අපි දෙදෙනාටම කෙලස් නසන්නට පුළුවන් වුණාට අපි දෙදෙනාගේ ගුණාංග දෙවිධයකට වෙන්නට පුළුවන්. දැන් බොහෝ විට එතුමාට ඒ කරන වැඩෙත් එක්කලා පරිවාරය හුඟක් එකතු වෙන්න පුළුවන්. මොකද එතුමා අර බොහෝ දෙනාට කරුණාවෙන් අනුකම්පාවෙන් ඒ අයට අනුග්‍රහයක් හැටියට. ඒතර බුද්ධ පූජාව කරන්න ගිහිල්ලත් අර කොල්ලන්ට අනුග්‍රහයක්. හැබැයි අපි එතනදී ඒගොල්ලන්ට අනුග්‍රහ කරන්න ඕන කියන අදහසක් නැහැ. ඒ ඒගොල්ලන්ට අනුග්‍රහ කරනවා නම් ඒක වෙනම සිද්ධ කරනවා. හැබැයි බුදුහාමුදුරන්ට කරන පූජා කරන මාල් ටික ඒගොල්ලන්ට අනුග්‍රහ කරන්න කියලා මොනවා හරි කහල ගොඩක් ගෙනහි පූජා කරන්න බෑ කියන අදහස අපේ මනසේ තියෙන. එතකොට ඒ අනුව තමයි අපේ ගුණාංග සහ අපේ ප්‍රඥාව අවදි වෙන්නේ. එනිසා තමයි ශ්‍රාවකයන් අතර විවිධත්වයක් පවතින්නේ. පුද්ගල විවිධත්වය. ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් වල විවිධත්වය. දැන් අපේ ගෞතම බුද්ධ ශාසනය ගත්තා වුණත් ඒ ශාසනය තුල මූලිකවම හිටපු ශ්‍රාවකයන් වහන්සේලා ගත්තා වුණත් උන්වහන්සේලාගේ චින්තනය වෙනස් එක් එක් විදිහට. දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ නම. එතකොට ආනන්ද හැඳුරෝ කියන්නේ පසුව උන්වහන්සේ රහත් වුණා. උන්වහන්සේ රහතන් වහන්සේ නම. එතකොට අපි ගම්මුක සරියුත් හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ සහ මහා කාශ්‍යප හාමුදුරුවෝ ගත්තන් පස්සේ දෙදෙනාම මහරහතන් වහන්සේලා. නමුත් උන්වහන්සේලාගේ සිතුම් පැතුම් උන්වහන්සේලා වැඩ කටයුතු කරන විදිහ, තීරණ ගන්න විදිහ ගොඩාක් වෙනස්. දැන් එක් අවස්ථාවකදී මහා කාශ්‍යප හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කාශ්‍යප මේ ශිෂ්‍යයින්ට එහෙම නැත්නම් මේ භික්ෂුන් වහන්සේලාට මේ අවවාදය කරක් එතකොට මහා කාශ්‍යපහරු සිහිපත් කරන්නේ ස්වාමීනි තේරුමක් නැහැ මේගොල්ලන්ට. ඒවක් කියලා. දැන් මේ අය එහෙම හික්මෙන්න සූදානමක් නැහැ. එහෙම හික්මෙන්න සූදානමක් නැති තැන මේ කතාව කියන්න ගියොත් ඒක අර්ථයක් නැහැ. එතකොට එක් අවස්ථාවකදී සරියුත් හාමුදුරුව අර බොහෝ පිරිසක් එකතු කරගෙන අනුශාසනා කරනවා. එතනට බුදුහාමුදුරුවෝ ගිහිල්ලා සිහිපත් කරනවා සාරිපුත්ත ඔබ ඔය දහම් කරුණු කිව්වට මේ හැමදේනම ඕක අහලා හික්මෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා. යෝජනා කරනකොට සරියුත් හාමුදුරුවෝ සිහිපත් කරනවා නෑ ස්වාමීනි මෙතන ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් හරි මේක අහලා සැකසෙන්නේ. ඒ නිසා ඔක්කොම හැදුන්නේ නැති වුණාට අව්‍යාජ වංක බවක් නැතිව අවංකව ගුණධර්ම වඩන්න උත්සාහ කරන එක්කෙනෙක් දෙන්නෙක් හරි මේ අනුශාසනාව තේරුම් අරගෙන ඒකෙන් සැකසුනොත් ඒ අයගේ යහපත සඳහා මම මේ අනුශාසනාව කරනවා. ඊට පස්සේ බුදුහාමුදුරු සාදුකාර දීලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාරිපුත්ත ඔය විදිහෙම හිතමින් ඔබ ඔය සම්බ්‍රහ්මචාරින් වහන්සේලාට ඔය අනුග්‍රහය කරා. එතකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියලා කියන්නේ සුවිශේෂ චරිතයක්. උන්වහන්සේට තමයි පුළුවන් උනේ තථාගතයන් වහන්සේ දැරූ සිවුර දරන්නට. උන්වහන්සේට තමයි පුළුවන් උනේ මේ ශාසනය ඉදිරියට පවත්වන්නට ප්‍රථම ධර්ම සංගායනාවේදී මූලිකත්වය අරගෙන ඒ ප්‍රඥප්ති පනවන්නට. එතකොට එහෙම වුණාට උන්වහන්සේ ඒ හිතන විදිහ සරියුත් හාමුදුරන්ට වඩා වෙනස්. සරියුත් හාමුදුරුවෝ හිතන විදිහ උන්වහන්සේ හිතන විදිහට වඩා වෙනස්. එතකොට මේ මොකක් නිසාද? අර සසර ගමනේදී ಗುಣධම් වඩනකොට ඒ ඒ අය සිතූ ආකාරය චේතනා මතු කළ ආකාරය අන්න ඒ නිසා අපිට දැන් මේ පාරමිතාවන් සම්බන්ධ කතාවේදී වඩා වැදගත් වෙන්නේ මේ කටයුතු කරනකොට අපේ ගුණය සහ නුවණ අවදි වෙන්නේ කවර ආකාරයෙන්ද එතකොට ඒකෙන් ලෝකෙට කොච්චර යහපතක් වෙනවද කියන එක අතිරේක කාරණයක්. ඒ මත අපට සසර ගමනේ යම් සැප විපාකයක් ලැබෙනවා. හැබැයි අපේ මනෝභාවයන් අවදි වෙන විදිහත් එක්කලා තමයි සම්පූර්ණයෙන්ම එය නිවනට උදව් වෙනවද නැද්ද කියන කාරණය ඒ නිවන් දකින භවයේ දක්වා අපේ ගුණාංග කවර දිශාවක් ඉලක්ක කොටගෙනද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා තීරණය. ඉතින් ඒ නිසා මේ දාන පාරමිතා පැහැදිලි කරනකොට දක්වන්නේ කරුණෝපාය කෝසල පරිග්‍රහිතා අත්ූපකරණ පරිච්ඡාග චේතනා දාන පාරමිතා. මෙතන කරුණාවෙන් සහ උපාය කෞශලයෙන් යුක්තව තමන් සන්තකදී අනුන්ට පරිත්‍යාග කිරීමේ චේතනාව ඒ ඇති වෙන මනෝභාවය. එතකොට ඒ ඇති වෙන මනෝභාවයේ ස්වરૂපය මොකද්ද? ඒ අනුව තමයි ඒ ඒ පුද්ගලයාගේ පාරමිතාවේ ස්වરૂපය තීරණය එතකොට මෙතනදී අපි තව කාරණාවක් මේකටම සම්බන්ධ කරගන්නට ඕන. අපි විශේෂයෙන් එහෙම ප්‍රත්‍යවේක්ෂණයක් තිබුණොත් තමයි අපට අර වංචක ධර්ම වලින් සිත නිදහස් කරගෙන අපට මේ කටයුතු කරන්න පුළුවන් වංචක ධර්ම ගැන අපි මීට කලින් කතා කරලා තියෙන බොහෝ අවස්ථාවල විශේෂයෙන්ම ලෝභය ක්‍රියාත්මක වෙන්නට පුළුවන් පරිත්‍යාගශීලී අදහසක් වගේ පරාර්ථකාමතාවයේශයෙන් වංචක ලෝභය ඇති වෙන්නට පුළුවන් ඒතර පරාර්ථක අවතාව කියලා කියන්නේ අනුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව. ඒතර යහපත පිණිස ක්‍රියා කරන වගේ අපේ මනස තුල ලෝභය මතුවෙන්නට පුළුවන්. එතකොට ඒක වෙන්නේ කොහොමද? අර විදිහට දන් දෙන පරිත්‍යාග කරන අයට කීර්ති ප්‍රශංසා ලැබෙනකොට තමන්ගේ මනසෙත් ඇති වෙන්නට පුළුවන් අපි දන් දුන්නොත් තමයි අර කීර්තිය ප්‍රසාදය අපටත් ලැබෙන්නේ. එතකොට ඒක ඇතුළෙන් මතුවෙනවා. හැබැයි Tamante අදහස පැහැදිලි නැහැ. තමන්ට දැනෙන්නේ තමන්ගේ මනසෙත් මේ පරිත්‍යාගය ගැන දන් ගැන ලොකු උනන්දුවක් ඇති වෙනවා වගේ තමන්ට දැනෙනවා. එතකොට තමන් ඒකත් එක්කලා ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඇතුළත ක්‍රියාත්මක වෙන්නේ අර අන් අයගෙන් ලැබිය යුතු කීර්ති ප්‍රශංසා පිළිබඳ අපේක්ෂාවයි කියන එක තමන්ට පෙනෙන්නේ නැතු වෙන. එතකොට වංචක ලෝභයකට මුල් වෙලා තමයි එතකොට තමන්ගේ පරිත්‍යාගය කරලා තියෙන්නේ. එතකොට බාහිරින් බැලුව බැලමට බොහෝ දේ දීලා තියෙනවා වගේ පේනවා. හැබැයි ඇතුළත ගුණයක් වෙනුවට දුර්වලකමක් තමයි වැඩිලා තියෙන්නේ. එතකොට මේ දීපු දෙයින් Tamanට සසර ගමන යහපතක් සිද්ධ වෙනවා. හැබැයි නිවනට උදව් වෙන විදිහේ මනෝභාවයක් එතන අවදි වෙන්නේ නැහැ. ඊළඟට විචය දානතා වේසෙන් වංචක ලෝභය. ලෝභයම තව අපට බාධා කරනවා. විචය විචය දානතා කියන්නේ සිල්වතුන් ගුණවතුන් තෝරාගෙන ඔවුන්ට දන් දෙන ස්වභාවය විචය දානතාවක්. දැන් සිල්වතුන්ට ගුණවතුන්ට දන් දෙන්න ඕන කියලා හිතනකොට අපි හැමතිස්සෙම ඒ සිල්වතා ගුණවතා හොය හොයා දෙන්න හිතන්න කරුණු දෙකකින් අපේ මනස රැවටෙන්නට පුළුවන්. එකක් තමයි සිල්වතුන්ට ගුණවතුන්ට දුන්නහම තමයි මහත් ඵලදායක වෙන්නේ. එතකොට දැන් අපට ආපහු ලැබෙන අර භෞතික ඵලය ගැන හිතාගෙන තමයි අර සිල්වතුන් ගුණවතුන් හොයාගෙන යන්නට එක්තරා ප්‍රමාණයකින් පෙළඹෙන්නේ. ඒ බුද්ධ දේශනාව තමයි බුද්ධ දේශනාව වුණාට අපි අපි කුමක් නිසාද සිල්වතෙක් හොයලම දෙන්න උනන්දු වෙන්නේ? එතනදී අර වැඩි පොලිය ලැබෙන බැංකුව හොයලා අපි සල්ලි දානවා වගේ එතනදී ඒ සිල්වතුන්ට දුන්නොත් තමයිලු අපට වැඩිපුර ලැබෙන්නේ. අන්න ඒ වගේ අපේ මනස නොදැනුවත්වම ඒකත් එක්ක බද්ධ වෙනවා. අනිත් පැත්ත තමයි දැන් ලෝභී පුද්ගලයා මොකක් හරි කාරණයක් හොයනෝ හැමතිස්සෙම නොදී ඉන්න. ලෝභකම කියලා කියන්නේ ඒක දෙන්න කැමති නැහැ. Taman සන්තක දේ Taman භුක්ති විඳින්න කැමති. එතකොට සම්පත් ලං කර ගැනීම, පවත්වා ගැනීම, භුක්ති විඳීම කියන මේවත් එක්කලා තියෙන බැඳීමනේ ලෝභය කියලා කියන්නේ. එතකොට එහෙම ලෝභී පුද්ගලයා හැමතිස්සෙම නිදහසට කාරණා හොයනවා දේවල් නොදී ඉන්නට. එතකොට විචේය දානතාවය කියන්නේ විමසා බලා දන් දෙන්නට ඕන සිල්වතුන් ගුණවතුන් හොයලා දන් දෙන්නට ඕන. එතකොට යම්කිසි කෙනෙක් යමක් දෙනවා නම් ඔහුටත් දෙන්නට කියලා යෝජනා කළොත් නෑ නෑ ඒගොල්ලෝ එහෙම සිල්වත් ගුණවත් අය නෙමෙයි. එහෙම අයට දීලා ඇති වැඩක් නෑ. සිල්වතෙක් ගුණවතෙක් හම්බ වුණොත් මම දෙනවා. එහෙම නැත්නම් මේ හාමුදුරුවන්ට ඒගොල්ලන්ගේ කිසි සීලයක් නෑ. මේ ගිහියන්ට ඒගොල්ලන්ගේ කිසි සීලයක් නෑ. ඒගොල්ලන්ට දීලා වැඩක් නෑ. අන්න ඒ විදිහට අර සිල්වත්තුන්ට ගුණවතුන්ට දෙන්න ඕන කියන කාරණයම මූලික කොටගෙන ඒතනත්තා අර අනිත් අයට දීම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් එතකොට කාරණේ සාධාරණයි ඇත්තයි වගේ පේනෙන්න පුළුවන්. හැබැයි අපි දැන් මේ කරුණ ඉගෙන ගන්නකොට තමයි අපිට පේන්නේ එහෙම කල්පනා කළා නම් බෝසතාණන් වහන්සේට අර අවස්ථාවල තමන්ගේ දරුවෝ දන් දෙන්නටවත් එහෙම නැත්නම් හිස ගලවලා දන් දෙන්නටවත් ශරීරයේ ලේ දන් දෙන්න මාංශ දන් දෙන්නවත් උන්වහන්සේට අවස්ථාවක් ලැබෙන්නේ අර විදිහෙන් කල්පනා කරා. ඒ නිසා යහපත් ඵලයක් ලැබෙන හැටියට දෙන ක්‍රමය එකක් තමන්ගේ මනසේ ගුණය සහ නුවණ අවදි කරගෙන සත්භාවයෙන් ක්‍රියාත්මක වීම. අපි අර පාරමිතා ගැන පැහැදිලි කිරීමේදී අපි එක වචනයක් එතනදි ගත්තා අරිය භාවං නිස්සයි. ඒ ආර්ය ස්වභාවය නිසා. ඒ කියන්නේ තමන්ගේ ඇතුළෙන්ම එන ඒ හැබැයි ගුණය අනුන් ගැන හිතන ගතිය එතකොට ඒ ඒ ගතිය, ඒ මනෝභාවය නිසා තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒක මේ වෙන දෙයකට හිලව් කරලා කරන වැඩක් නෙමෙයි. එතකොට අන්න ඒ මට්ටමට අපේ සිත පුරුදු පුහුණු කරන්න ඕන. ඇතුලෙන් ඒක નિરાයාසයෙන් අනුගේ යහපත පිණිස ක්‍රියාත්මක වෙන තැනට. ඉතින් මේ වංචක ධර්ම අපට බොහෝ කොට ඒවට බාධා කරනවා. ඊළඟට දේශයත් ක්‍රියාත්මක වෙනවා අර විදිහට වංචක ස්වභාවයෙන්. දානකාමතා වේශයෙන් වංචක द्वේෂය. ද්වේෂය මතුවෙන්නට පුළුවන් පරිත්‍යාගශීලී දාණයට කැමැත්තක් වගේ. ඒ කොහොමද? තමන්ගේ දරුවොත් එක්කලා මොනවා හරි නොරුස්සන ගතියක්, නොමනාපයක් ඇති කරගත්තොත් මේගොල්ලෝ අපට සලකන්නේ නැහැ. මේගොල්ලන්ට දුන්නට වැඩක් නැහැ. අනාගතේ අපට සලකන එකක් නැහැ. ආදි වශයෙන් හැඟීම් මතුනොත් ඔන්න හොඳ දාන චේතනාවක් එන්න පුළුවන්. මේක අපි පන්සලට පූජා කරමු. මෙතන අපි භාවනා මධ්‍යස්ථානයක් හදමු. මෙතන අපි මහලු නිවාසයක් දාමු. එතකොට දැන් මේ මේ මෙතනට අපේ මනස පෙළඹිලා තියෙන්නේ මොකකින්ද? අර දරුවන්ට මේක මොන ක්‍රමෙන් හරි නොදී ඉන්න ඕන කියන අදහසින්නම්. එතකොට ඒකට මූලික වෙලා තියෙන්නේ අර පටිඝය, द्वේෂය. එතකොට द्वේෂය මුල් වෙලා දානයකට මඟ සැලසෙන. ඒතර බැලූ බැලමට ලොකු සාසනික පරිත්‍යාගයක් කරපු කෙනෙක් වගේ පෙනෙනවා. තමනුත් එහෙම හිතාගෙන ඉන්නවා. හැබැයි එතන මනෝභාවය වෙලා තියෙන්නේ අර Tamanගේ දරුවන්ට නොදී සිටීමේ ඕනෑකම නම් එතන නිවනට උපකාර වෙන සැබෑ දාන චේතනාවක් නෑ. හැබැයි අර Taman දීපයකින් මේ මහලොක් නිවාසයක් දැම්මහම බොහෝ අසරණයින්ට ඒකෙන් පිහිටක් වුණා නම් අර සාසනයට පූජා කරලා භාවනා ස්ථානයක් ගොඩනැගුවහම බොහෝ දෙනෙක් එතන භාවනා කරලා යහපත ලැබුවා නම් ඒක Tamanට සසර ගමනේ පිහිට පිණිස පවතිනවා. හැබැයි Tamanට ඍජුව කෙලස් නසන්න මානසික වශයෙන් උදව් වෙන්න අවශ්‍ය මානසික තත්ත්වයක් එතන එතන නැත්තම් ගොඩ නගාගෙන නැහැ. ඊළඟට තව ඇති වෙන්න පුළුවන් ඥාන වේශයෙන් වංචක මාත්සරය. මාත්සරය කියන්නේ මසුරුකම. මසුරාගේ ස්වභාවය අර ලෝභියාටත් වඩා අන්තයි. මසුරා Taman සත්තක කිසිම දෙයක් අනිත් අයට ලැබෙනවට කැමැත්තක් නැහැ. එතකොට ඒ ස්වභාවය ඒ තනත්තා තුළ මතුවෙන්නට පුළුවන් ප්‍රඥාවේ රේෂයෙන්. ඒ කියන්නේ අර විදිහට දෙන්න අනිත් අයට උදව් කරන්න දෙන්න හිතනකොට ඒගොල්ලන්ට කියන්න පුළුවන් නෑ විමසලා බලලා දෙන්න ඕන. ඔය ඔය දුන්නට ඕවෙන් ඔය කියන කතා කෙරෙනවද දන්නේ අර චෛත්‍ය හදන්න මේ පන්සල හදන්න මේ යහපත් කටයුත්තට කියලා ඔය මුදල් එකතු කළාට ඕවෙන් ඔය වැඩේ කෙරෙයිද නැද්ද කියලා කවුද දන්නේ. ඒ නිසා හොතට හොයලා බලලා දෙනවා යරින්න. මම නම් කීයටවත් ඔය වගේ වට අහුවෙන්න රටේ වැඩි හරියක් ඉන්නේ වංචාකාරයෝ බොරුකාරයෝ කියලා. එතකොට ඒ කියන කතාවේ ඇත්තක් තියෙනවා. ඒ කියන කතාව ප්‍රතික්ෂේප කරන්න බෑ 100%. හැබැයි ඒ කතාව ඇත්ත වුණාට ඔහුගේ මනස ඇතුලේ වැඩ කරන්නේ මොකද්ද? මනස ඇතුලේ වැඩ කරන්නේ හැබෑ ප්‍රඥාවද එහෙම නැත්නම් මසුරුකමද? ඒකයි නිවන සම්බන්ධව වැදගත් ඉතින් ඒකයි අපි නිතරම මේ අවධාරණය කරන්නේ මෙතනදී වැදගත් වෙන්නේ මේ ලෝකෙට පේන දේ නෙමෙයි. අනිත් අයත් එක්කලා අපි තර්ක කරලා වාද කරලා දිනනවාද අපිට නිදහසට කාරණයක් තියද අපි කියන කතාව හරිද තර්කානුකූලද ඒව නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ වැදගත් වෙන්නේ මානසික தත්ත්වය මොකද්ද කියන එකයි ඊළඟට මසුරුකමත් අර විචේය දානතාවේශයෙන් මතුවෙන ඊළඟට පුණ්‍ය පුණ්‍යකාමතාවේශයෙන් වංචක මානය මාන්නය මතුවෙනවා පින් කිරීමේ අදහස වගේ. ඒ කියන්නේ දැන් කවුරුවත් ඉදිරිපත් වෙන්න කෙනෙක් නැත්තම් මේ වගේ පින්කමක් කරන්න තියෙනවා මේකට සම්බන්ධ වෙන්න කියලා කවුරුත් ඉදිරිපත් වෙන්නේ. ඒක තමන්ගේ මාන්නය මතුවලා යනවා මේ කවුරුත් ඒක කරන්නේ නැත්තම් මං කරනවා මේ මෙච්චර මේ පන්සලේ ඉන්න හොඳ දායකයෝ සල්ලි තියන අය ඉන්නවා මෙච්චර මේ ගුණධම් වඩන අය ඉන්නවා කතා කළොත් බන තමයි කතා කරන්නේ. නමුත් මේ වගේ අත්‍යවශ්‍ය වැඩකට කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මං ඒකට ඉදිරිපත් වෙලා කරනවා කියලා අන්න එයාට ලොකු ගර්වයකින් ඉදිරිපත් වෙනවා. එතකොට එහෙම ඉදිරිපත් වෙලා කරන එකේ වැරද්දක් නැහැ. ඒ ඒ කරන දේ සාසනයටත් යහපතක් වෙනවා. හොඳක් වෙනවා. හැබැයි ඒ තරත්තගේ මානසික తත්වය මොකද්ද? ඒ මත තමයි එය කෙලස් නසන්න උදව් වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. අන්න ඒ විදිහට අපි වඩාත්ම සැලකිලිමත් වෙන්නට ඕන. මේ ಗುಣධම් වලදී විශේෂයෙන් මේ පාරමිතා වලදී කොහොමද මේ චේතනාව නිවැරදි විදිහට සකස් කරගන්නේ. ඉතින් අද අපි මේ කතා කළේ පළමු පාරමිතාව දාන පාරමිතාව. ඒ දාන පාරමිතාවේදී දාන චේතනා අනුකම්පා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් හෝ පූජා බුද්ධියෙන් හෝ ඒ කවර පදනමක හරි තව කෙනෙකුගේ යහපත වෙනුවෙන් අපි සන්තකදී පරිත්‍යාග කිරීමේදී අපේ චේතනාව අපේ මානසික මට්ටම ගැන සැලකිලිමත් වීමේ තියෙන වැදගත්කම තමයි අද අපි විශේෂයෙන් කතා කළේ. එතකොට දාන පාරමිතාවේ තව ගොඩාක් අපිට කතා කළ යුතු පැති තියෙනවා. ඒවා අපි ඉදිරි සතිවලදී සාකච්ඡා කරමු. අද දවසට මේ ටික ප්‍රමාණවත් කියලා හිතෙනවා දේශනයේ හැටියට. එවනම් අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.